ශ්‍රද්ධා ලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් 1996 වසරේ පෙබරවාරි මාසයේ 4 වන දින ප්‍රචාරය කරන ලද ජාතික කොඩියේ වැදගත්කම පිළිබඳව නිෂ්පාදනය කළ ආරාධිත අමුත්තා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ජාතියක් පිළිබඳ හැඟීමක් ඇති වුණොත් විතරයි අපට ඉස්සරහට යන්න පුළුවන් වන්නේ. එදින් ජාතික දිනේ නැත්නම් නිදහස් දිනය ඉදිරියේ තබාගෙන අප අද බලාපොරොත්තු වන්නේ මේ නිදහස් දිනේ එක් පැත්තකින් කොහොමද නිදහස් දිනයට අපි ඔසවන ජාතිය කොඩිය ඔසවන්නේ කියන එක පිළිබඳවත් කෙටියෙන් අපට ලැබුණු කාල වේලාව හැටියට කතා බහ කරන්නට එමනම් මම ඔබ දෙපළටම ආරාධනා කරනවා වන්දනාගම මහත්මයාට ඒ වගේම කුමාරන් ප්‍රනාන්දු මහත්මයාටත් මේ පිළිබඳව අපි අපේ අසන්නන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නට මා සමග එකතු වන්න කියලා. දැන් අපි කොඩිය ගැන කතා කරන විට ජාතික කොඩිය ගැන කතා කරන්න කලින් අපි දන්නවා අපිට බොහොම ඈත අතීතයක් මේ කොඩියට. මේ කොඩියේ ඉතිහාසය මොකක්ද? කොහොමද කොඩිය අපට ආවෙනිකව අපිට ලැබුණේ කොහොමද කොඩිය? ඊට පස්සේ කොඩියෙන් ජාතික කොඩියට ජාති කොඩියකට වෙනම කොඩියක් සැලසුම් කොහොමද කියන එක පිළිබඳව කතා බහ කරන්න උත්සාහ ගන්නවා මම එදක මහත්මයාගෙන් අහන මුලින්ම මේ අපේ කොඩියේ ඉතිහාසය පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න අර හෙන්රි මුලින් සඳහන් කළා වගේ දැන් අපි නාමික හෝ ඒ නිදහස ලැබුණ දිනේ සමරන දවසේ දෙකේ තුල අපි විසින් නැවත කල්පනා කළ යුතු ප්‍රධානම දේ තමයි අපි මේ ලබාගත් නිදහස අංග සම්පූර්ණ නැති නිසා ඒක අංග සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. ඒ අංග සම්පූර්ණ කරගන්න නිදහස මම හිතන්නේ කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හැම එක්කෙනෙක්ම ඒ සඳහා එක්තරා විදියකින් අප කැපවීමකින් කටයුතු කළ යුතුයි. මෙන්න මේ අපවීම කැපවීම සඳහා බොහෝ දෙනාට මම හිතන සියලුම දෙනා විසින් ඒක අදිස්ථානීය කළ දෙයක් ඒ කරා යෑමට යොදාගත හැකි ඉතාමත්ම වැදගත් සංකේතය තමයි ජාතික කොඩිය. මොකද ජාතික කොඩිය කියලා කියන්නේ මුළු ජාතියම සංකේත කරන එක්තරා ලාංඡනයක්. ඒ ලාංඡනයේ වටා තමයි අපි ඒ ඒකාරාශී විය යුත්තේ. මේ ජාතික කොඩිය ගැන ඒ අභිමානයෙන් කතා කරන්න නම් අපි විශේෂයෙන් දැනගෙන ඉන්නේ මොකද්ද මේ කොඩිය? මොකද්ද මේ කොඩියේ ඉතිහාසය? අපිට මේක ඉතිහාසයක් තියෙනවද? මේ පිළිබඳ අපිට උරුමයක් තියෙනවද කියලා. මොකදනකොට මා හිතනවා මේ ජාතික කොඩිය පිළිබඳ තිබිය යුතු නිසි ඒ අභිමානය නැති වෙලා තියෙන්නේ ඒ අය තුල මේ කොඩිය පිළිබඳ අපේ තියෙන උරුමය පිළිබඳ දැනුම බොහොම අඩුයි. දැන් ජාතික කොඩිය එන්නේ ඉස්සරලා ජාතික කොඩිය කියන එක ඇත්ත වශයෙන් සංකල්පයක් වශයෙන් ගත්තොත් මෑත කාලීන කියන්න පුළුවන් මෑත කාලීන කියන්නේ මීට අවුරුදු 200කට උඩදී ඇති වෙච්ච දෙයක් ඊට කලින් කොඩිය ගැන කතා කරන කොඩිය ඉතිහාසයේ අවුරුදු මම හිතන හැටියට 5000කට වඩා ඈත කාලයක් ලෝකයේම දැන් පුරාවිද්‍යාඥයින්ගේ නොඑක් සාධක ඔස්සේ සොයාගෙන තියෙනවා මේ කොඩිය කියන මේ සංකේතය යම්කිසි කණ්ඩායමක් යම්කිසි සමූහයක් නියෝජනය කරන අතතේ මේ කොඩිය කියන වචනේ නම් මෑත කාලින අපට වෙනත් භාෂාවකින් අපිට අපේ භාෂාවේ අපි ඒක බහුල වශයෙන් පාවිච්චි කරන ධජය කියලා. ධජ ධජ පතාක කියලා කියන්නේ. ඉතින් ධජය අපට උරුම වුණේ මීට අවුරුදු 10 ගානකට ඉස්සර වෙලා. දැන් ලෝකයේම දැනට අදහස් කරන තාලට පැරණිම කොළිය කියලා සැලකන්නේ මීට අවුරුදු 3-4000කට උඩදී චීනයේ භාවිතා කළාය කියන දැනට සොයාගෙන තියෙන ඔය නූතන ක්‍රමයට පොඩිය කියලා සඳහන් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඊජිප්තු වගේ ඈත ශිෂ්ටාචාර තිබුණ රටවල් වල මේ කොඩි භාවිතයක් තිබුණයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම අපි කල්පනා කරනකොට මානව ඉතිහාසයේදී හා කොඩිය ඊට එහා ආරම්භ වෙන්නේ. මේ අපි මිනිසයා මුල්ම යුගයේ ජීවත් වුණේ ගෝත්‍රිකයන් වශයෙන් සමූහ වශයෙන් තන තන විසිරිලා. දැන් මේ විසිරිලා ඉන්න සමූහයේ සමාජිකයන් ඒකාරාශී කර ගැනීම එහෙම නැත්නම් සමාජයේ ගෝත්‍රිකයන් සමූහයේ පිරිස් ඉන්නේ කොහෙද කියලා සොයා ගැනීමට ඒ අය පාවිච්චි කළා මොකද අද වගේ තියෙන මේ භාෂාමය sannivedanīya හිග කාලේ බෝලාට පාවිච්චි කළේ සංකේත එහෙම නැත්නම් වර්ණ. අන්නේ එක සංකේතයක් තමයි මේ ඒකට කියනවා වංශ චිහ්නය කියලා. තමාගේ ඒ සමූහය ඒකාරාශී කරලා බැඳ තබා ගන්න හඳුනා ගැනීමේ ලාංඡනයක් තිබුණා. ඒ ලාංඡනයේ දුටු පමණින්ම ඒකත් ඇත්ත වශයෙන්ම තිබුණේ සමහර වෙලාවට අපි ඒකට කියන වංශ චිහ්නය කියලා මේ ලොකු රිතක මුදුනේ තමයි ඒක අලංකාර කරලා තේ කැටයම් කරලා වගේ හැඩ වැඩ කරලා තිබුණේ. ඉතින් අර ඒක ඔසවා තියෙනකොට ඈතින් ඉඳන් වුණා දුරකින් ඉඳන් වුණා දකින්න පුළුවන්. ඒ නිසා ඒක දැක්ක ගමන් මෙන්න අපේ අය ඉන්න තැනක් කියලා කාටත් ඒකාරාශි වෙන්න පුළුවන්කම තිබුණා. දැන් බලන්න සෑම කෙනෙක්ම කල්පනා කරන්නේ එදා නොදියුණු යුගයේ තිබු ගෝත්‍රික ජනයා පවා තමා ඒකානාශ කර ගැනීමට යොදාගත්තේ මේ වංශ චිහ්නය කියන ඒකෙන් තමයි මේ ජාතික කොඩිය දක්වා මේ කොඩි භාවිතයේ දිගින් දිගටම අපට උරුම වෙලා තියෙන්නේ. ඉතින් කොඩියේ ඉතිහාසය ඒ ආකාරයයි. දැන් අපි එහෙමනම් අපි අද මාතෘකාව වන ජාතික කුලතාව තීරණ උත්සාහ ගනිමු. කුමාර ප්‍රාන්දු මහත්තයත් සහභාගී කරගෙන. ඔව්. කුමාර ප්‍රාන්දු මහත්තයා මම හිතන්නේ මේ විශේෂ විස්තරකයි ඔය 48 අපි ඒ හාහපුරා කියලා නිදහස් සමරපු වෙලාවේ එසෙව්වේ අපේ එතෙක් කල රාජකීය කොඩියේ අපට උරුම වෙලා තිබුණු ඓතිහාසික වශයෙන් උරුම වෙලා තිබුණු කොඩිය. නමුත් ඒ කොඩියෙන් පස්සේ අලුත් කොඩියක අවශ්‍යතාවය පැනනගුණ මම හිතන්නේ කුමාර ප්‍රනාන්දු මහත්මයා ඒක විස්තර කරයි. ඔව් දැන් ඒ රාජසිංහ රජුගේ රාජකීය කොඩිය තමයි නිදහස ලැබුණාට දවස් 6කට විතර පස්සේ පෙබ්‍රුවරි මාසේ 10 වෙනිදා මේ මේ කිප්පුවම නිදහස් චතුරස්‍රයේ මේ අසල DS සේනායක අගමැතිතුමා විසින් ඔසවන්නට ලැබුණේ. ඒ කොඩිය ඒ දවස්වල ජාතික කොඩිය හැටියට පාවිච්චි කරන්න නැවත වරක් පටන් ගත්තා. ඒ වගේම ඉංග්‍රීසි ජාතීන්ගේ බ්‍රිතාන්‍ය ජාතීන්ගේ යූනියන් ජැක් කියන කොඩියත් ඒ සමග ඔසවන්න යෙදුනා මේ විශේෂම ආණ්ඩුවේ උත්සව අවස්ථාවල් වලදී. ඊට පස්සේ මම හිතන්නේ පාර්ලිමේන්තුවේ යම් කිසි උද්ඝෝෂණයක් ඇති වුණා මේ කුඩිය වෙනස් කරන්න ඕනේ කියලා. අපේ ජාතික කුඩිය වෙනස් කරන්න ඕනේ කියලා. ඒ අනුව DSN නායක අගමැතිතුමා ජාතික කමිටුවක් පත් කරා ජාතික කොඩිය ගැන එතුමාට වාර්තා කරන්නයි කියලා. ඒ ජාතික කොඩි කමිටුවේ සභාපති හැටියට පත් කරේ එවකට හිටපු පළාත් පාලන අමාත්‍යාංශයේ සභානායකතුමත් එතුමා හිටුවා. අමෙති හැටියට හිටපු SW ආදී බණ්ඩාරනායක මහත්මයා. ඒ කමිටුවේ හිටියා බණ්ඩාරනායක මහත්මයා, සීමත් ජෝන් කොතලාවල මහත්මයා, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා, ටී.වී. ජය මහත්මයා, එල්.ඒ. රාජපක්ෂ මහත්මයා, ජී.ජී. පොන්නම්බල මහත්මයා, එස්. නදේශන් මහත්මයා. මේ අය විසින් මේ කොඩිය ජාතික කොඩිය ගැන කීප වතාවක්ම රැස් වෙලා සාකච්ඡා කරලා අන්තිමට 1951 පෙබ්‍රුවාරි මාසයේ 27 වෙනිදා රාජ්‍ය මන්ත්‍රී සභාවේ දවසවල කියන්නේ රාජ්‍ය මන්ත්‍රී සභාව කියලා ඒ ඉදිරිපත් කරා ඒ කමිටුවේ වාර්තාව. ඒ වාර්තාවට අමුණලා තිබුණා අලුත් ජාතික කොඩියක්. ඒ අලුත් ජාතික කොඩියේ ඇඳපු පින්තූරයක් මේ අමුණලා තිබුණා ඒ වාර්තාවට ඒ જાතික කොළ තුන සංකේත මොනවාද? ඒ જાතික කොළියේ තිබුණේ ඒ රාජසිංහ කොළිය සමග තව පැමිණි පැමිණි පාටිවල කොළ පාටිවල පාටි දෙකක් ඒ කොළියේ වම් පැත්තේ ඒ සිංහට මූණ දෙන පැත්තට ඇඳලා තිබුණා. ওই වටේම ඒ කහ පාට වාටිය ඒ විදිහටම තිබුණා. ඒ පාටි දෙක අතරිනුත් පටි දෙකයි ඒ පැරණසිංහ පොඩිය අතරිනුත් කහ පාට පටියකුත් නැවතවරක් මේ ඇඳලා තිබුණා. අපි කෙටියෙන් පැහැදිලි කරලා හොඳයි නේද මොනවද නියෝජනය වුනේ කියලා. හද ගන්නත් නේ. ඔව්. ඇත්ත වශයෙන්ම දැන් ඔය ඔතෙන්දී දැන් මේ කුමාර මුරන් මහත්මයා පෙන්ලා දුන්න ඒ නව අලුතෙන්ම සටහන් කරන එහෙම නැත්නම් සම්මත කරනු ලැබූ ඒ ජාතික කොඩියේ ඒ ලක්ෂණ මෙන්න මේවයි කියනකොට ඒකට කලින් තිබුණේ ඒ කියන්නේ අර 48 දහස ලැබිච්ච හාහපුරා කියලා ඔසවන ලද කොඩියේ යම්කිසි වැදගත්කමක් තියෙනවා. මොකද ඒක තමයි නැවත අද ජාතික කොඩිය වශයෙන් භාවිතා කරන කොඩියේ පදනම වශයෙන් සැලකෙන්නේ. දැන් අන්තිම සිංහලයේ රජුරුවම් පාවිච්චි කළ උඩරට ඒ කියන්නේ ඉංග්‍රීසීන් විසින් 1815 මේ අපව යටත් කර ගැනීමත් එක්ක ලියවිල්ලකින් හරි යටත් කර ගැනීමෙන් පස්සේ අපේ කොඩිය එහාට ගෙනිච්චා. ඒ කොඩිය අපේ වාසනාවකට EW පෙරමෙතුමාගේ උත්සාහය මම හිතන්නේ ඩී.ආර්. විජේවර්ධන මහත්මයාගේ අනුග්‍රහයෙන් ඒ කාලේ තිබිච්ච ශ්‍රීමන් ඩී.වි. ජයතිලක වැනි අයගේ උනන්දුව නිසා එංගලන්තේ බොහෝ අමාරුවෙන් ගිහිල්ලා කෞතුකාගාරක පැත්තක තිබිලා සොයාගත්තා. ඒ සොයාගත්ත වෙලාවේ දකින්න ලැබුණා සිංහේ දකුණු අතින් කඩුවක් ඔසවාගෙන ඉන්න සිංහයෙක් ඉන්නවා. ඒ සිංහයා ඉන්න සිංහා කහපාට පසුබිමේ තියෙන්නේ රක්ත වර්ණය. දැන් මේක තමයි රාජකීය කොඩිය වශයෙන් එංගලන්තයට ගෙනහිල්ලා තියෙන්නේ අපේ සිංහලයේ අන්තිම රාජධානිය අල්ලගෙතර පස්සේ. දැන් මේකේ තියෙන වටිනාකම දැන් මේකට කියනවා සිංහ කොඩිය රාජකීය සිංහ කොඩිය. දැන් මේක අහම්බෙන් උඩරට රාජධානියේදී පමණක් පාවිච්චි කළ එකක්ද කියන ප්‍රශ්නේ පැන නැගුණා. ඇත්ත වශයෙන්ම අපට පේනවා ලංකා ඉතිහාසයේ ආරම්භ වුණේ ලේඛනගත වුණේ යම් දවසකද එදා ඉඳන් මේ සිංහල ලාංඡනය සිංහල ජාතිය නියෝජනය කිරීමට හැමතැනම භාවිතා කරලා තියෙනවා. දැන් විශේෂයෙන් අනුරාධපුරයේ දේවානම්පියත රජුරන්ගේ කාලේ මහවිහාර භූමිය සැලසුම් කළා කියලා කියන්නේ ඒකේ බිම් සැකස්ම අරන් බැලුවොත් ඒ සැලසුම සම්පූර්ණයෙන්ම සිංහගේ රූපේ තියෙනවා කියලා කියනවා. දැන් සීගිරිය ගැන කවුරුත් දන්නවා සීගිරිය නම එන්නේ සීගිරියේ කොයිතරම් විශාල සිංහයේ ප්‍රතිබිම්බයක් එතන තියෙනවාද කියලා. ඊළඟට සෑම අපේ මූර්ති කලාවකම චිත්‍රයකම සිංහයා ප්‍රධාන තැනක් ගන්නවා. ඒ කියන්නේ මේක නිකන් ආවදයක් නෙවෙයි. මේක මේ කවුරු නොදැන කරපු දෙයක් නෙවෙයි. ඊළඟට දැන් දඹුල්ල රජමහා විහාරේ මහනුවර යුගයේ තමයි ඇන්නේ. ඒ චිත්‍රවල තියෙනවා දුටිගම රජුරුවන්ගේ මේ සිංහ කොඩිය කියලා කොඩියක්. මේක නුවර යුගයේ ඇන්නේ කියන්නේ සතවර්ෂ ගණනාවකට පස්සේ ඇන්ද දෙයක් වුණාද කොහොමද මේ චිත්‍ර ශිල්පේ නිකම් ඇන්දද? එයාට මේ නිකන් පහළ වුණා නෙවෙයි මේක මුඛ પરම්පරාවෙන් ආපු දෙයක් ඒ චිත්‍රයේ නැගීම පමණයි කළේ. ඉතින් මේකෙන් පෙන්වනවා සිංහයා අනිවාර්යයෙන්ම මේ ජාතියේ සංකේතය බවට පත් වෙලා තිබුණා. අර මං කලින් කිව්වා වගේ වංශචින්නේ කියනවා වගේම මේ සිංහලයන්ගේ යම්කිසි ආරම්භක අවස්ථාවක් තිබුණාද ඒ අවස්ථාවේ ඔවුන්ගේ වංශයේ චින්නේ වශයෙන් එහෙම නැත්නම් සලකුණු ලාංඡනයේ වශයෙන් සිංහයාගෙන සත්වයා යොදාගෙන තිබුණ බවයි ඒකෙන් පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ ගුණය තමයි. ඇයි සිංහයාපත් කළේ? මම හිතනවා අද බොහෝ දෙනෙක් සිංහ කොඩිය ගැන ආඩම්බර වී ඉතේ මොකද්ද මේ සිංහයාගේ ලාංඡනයෙන් අදහස් කරන්නේ? ඒක මේ යම් කිසි කෙනෙක් කල්පනා කරනවා මේ හුදෙක්ම මේ ජාතිවාදී ස්වරූපයක් මෙතන තියෙන කියලා සම්පූර්ණයෙන් වැරදි. මේ සිංහලය අද අපි සිංහලයේ කියලා කියන්නේ සිංහලය කියන ජාතිය පමණක් ඉන්න නිසා නෙවෙයි. එහෙම නැත්නම් වාර්ගිකයන් ඉන්න නිසා නෙවෙයි. මේ රටේ ඉන්න කවුරුත් ද්‍රවිඩ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, ඒ සියල්ලම මේ සිංහලේ ජන කොටස්. ඒ සියල්ලම මේ සිංහලේ ජන කොටස් නිසා මේ සිංහයාගෙන් සංකේත වන්නේ ඒ සියලුම ඒ සියලුම වර්ගයක්. ඒක නිසා කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමන්නේ මේ සිංහයා අපේ පමණක් කියම නැත්නම් අපට අයිති නැtei කියලා. මොකද මේ සිංහයා රටේ අරන්නතාවය. රටේ අරන්නද මේ සිංහයාගෙන් මේ පිළිමෙන් යම් කිසි ಗುಣ eh, ලක්ෂණ තියෙනවා. දැන් විශේෂයෙන් ඒ සිංහයෙක්ගෙන් අපි ඕනි කියලා දන්නවනේ. සිංහයන් නිකමටත් කියනවනේ කොපමණ සාවුවත් තනක බල නුබුරිති. ඒ කියන්නේ කොයිතරම් වුණා පහත් මට්ටමට යන්නේ නැති જાතියක්. එදිතර බවක්. එදිතර බවක් තියෙනවා. ඒ කියන්නේ නොයි ගතිගුණ අතින් කිසිසේත් පල්ලෙහාට යන්නේ නැහැ කියන එක. මම හිතනවා ඇත්ත වශයෙන් ඉතාමත්ම මෑත කාලයක් වෙනකල් මේ જાතියේ තිබෙන විශේෂ ලක්ෂණය තමයි අපි අද මේ අහන ඉතාමත්ම ශෝකජනක දේවල් අපට අහන්න තිබුණේ නැත්තේ ඒ අපේ ජාතිය සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා සෑම කෙනෙක්ම ජාතිය ගැන බොහොම ආඩම්බරයෙන් හොඳ උසස් උදාර ගතිගුණ වලින් වැඩ කළ අය නිසා ඒ ගුණය තමයි සිංහයාගෙන් සංකේත කරන්නේ ඊළඟට කඩුව ඒ කඩුවක්ම දරන්නේ දැන් ඉස්සර කාලේ දුනු තිබුණා හී තිබුණා වෙන නොඑක් මේ පාර වලල් මේ තිබුණා පලිය ඒ නොඑක් දේවල් ඒ කඩුවම ඒ කඩුවෙන් පිළිඹු කරන්නේ අර නිකම්ම අභිහිතකම නෙමෙයි සාධාරණත්වය ඒ කඩුව ඒ කඩුවෙන් කැපෙන බව ඒ ඒ බුවහත් බව ඒ සියල්ලගේ මෙගලේ අභිහිත බව විතරක් නෙමෙයි යුක්තිය සාධාරණත්වය ඉතින් මම හිතනවා ඒ සිංහයාගෙන් පෙන්눔 කරන ඒ එක්තරා විදිහේ અભීත උදාර ගතිගුණ වගේම ඒ කඩුව තුලින් පිළිඹු කරන්නේ මේ මුළු ජාතියම සතුව තිබුණ. දැන් මම හිතනවා දැන් ද්‍රවිඩ වශයෙන් ඉතාමත්ම ආඩම්බර ඒ ගුණේ කොයිතරම් දුරද අදත් ආනන්ද කුමාරස්වාමි මහත්මයාම ගැන කතා කරනකොට අපි මොනතරම් ආඩම්බරයෙන්ද කතා කරන්නේ පොන්නම්බලම් රාමනාද මහත්මයාම ගැන කතා කරන කොයිතරම් ආඩම්බරයෙන්ද පොදු අපේ රට ගැන කටයුතු කරපු වීරයෝ වීරයෝ කියලා. ඉතින් ඒ නිසා මේ සිංහ කොඩියේ තියෙන මේ ලාංඡන තුල ඉතාමත්ම වැදගත් විදියට පිළිඹු කළේ අපේ ජාතියේම විශේෂයෙන් අපේ මුතුන් මිත්තන් තුල තිබුණ උදාර ගතිගුණ. ඊළඟට මේකේ රතු පසුබිම. දැන් අර හැම විටම කියන ජාතික කොඩියක් ආවේ පසුකාලීන සංකල්පයක් වශයෙන් කියන. ඒ කියන්නේ ජාතියක් නියෝජනය කිරීම. දැන් මේ රතු පසුබිමේ බොහෝ දෙනා විශ්වාස කරනවා මේ අර සිංහලයන්ගේ රතු ලේ කියන එක මේක අදහස් කරගෙන. සිංහලෙන් කියන එකනේ සිංහලෙන් කියන එක මෙතන අදහස් කරන්නේ සෑම જાතියක්ම මොකද මේ රටේ පදිංචියට ආපු යම් කිසි කෙනෙක් ඉන්නවනේ ඒ සෑම කෙනෙක්ම සිංහලෙක් වශයෙන් සැලකුණේ ඒ වාර්ගික කොටසක් වශයෙන් නෙවෙයි જાතියක් වශයෙන් සැලකුවේ ඉතින් ඒ අයගේ තිබුණ ඒ එදිතර බව සාධාරණත්වයේ තමයි එතනින් සංකේත කරන්නේ පසුකාලීන මෙය අර වාර්ගික කොටසක් එහෙම නැත්නම් සිංහලයන් බෞද්ධ හතරෙන් තුනකට වඩා සිංහලයන් ඉන්න නිසා ඒ අය නියෝජනය කරන අදහසින් මේක දුන්නාය කියන ඔය විශ්වාසයක් තියෙනවා. ඒක තවත් සාහවුරු කළා ඔය නව ජාතික කොඩිය සැලසුම් කළ අවස්ථාවේදී මේ තැමිලි පාට හා කොළ පාට. දැන් වාර්තාවේ කියන්නේ කොහෙවත් මේ අනික් පාට දෙක දාලා තියෙන සුළු ජාතික නියෝජනයක. ඒ වෙලෙද කුමාර මහත්මයා. ඔව්. නමුත් අද අපි පිළිගන්නවා මේ දෙකේ නියෝජනය කරන්නේ අපේ රටේ තව වෙනත් වාර්ගිකයන් ඉන්නවා ඒ අයටත් අපි සමානව සලකනවා කියන එක. ඒ නිසා තමයි සමාන තීරු දෙකක් දාලා තියෙන්නේ. නමුත් මේකේ තව වටිනා දෙයක් තියෙනවා. මා හිතන ඒ දේ ගැන නම් අනිවාර්යෙන් සෑම කෙනෙක්ම ඕනකමින් සැලකීති. මොකද්ද මේ කහපාට පසුබිම කියලා? ඔය කහපාට පසුබිම මා හිතනවා එකාතකින් නිවැරදි විදිහට විග්‍රහ කරනවා බොහෝ දෙනා. මේ කියන්නේ මේ සාමය, සාමකාමී බව. දැන් ඔය කහපාට අපි දන්නවා කැමති වුණත් අකමැති වුණත් මේක කියන්න සිද්ධ වෙන කහ පාට සාමකාමී විතරක් නෙවෙයි මේ රටේ දැන් බෞද්ධයන්ගේ වර්ණයේ වශයෙන් සැලකෙනවා. මොකද මේ රටේ ආරම්භයේ සිට මේ බෞද්ධාගමික පසුබිම තිබුණා. ඒ මේ ඒ ආගමික පසුබිම නිසා තමයි මේ ජාතියේ උදාර බව වැඩියෙන් උපදෙන්ගිලා තියෙන්නේ. මම හිතනවා අනික් සෑම කෙනෙක්ම ආගමිකයන් පවා නායකින් පවා පිළිගන්නවා මේ රටේ බෞද්ධ පසුබිමේ තියෙන සහජීවනයේ කරුණාව, මෛත්‍රිය අනික් අය සමග සහජීවනයේ ජීවත් වීමේ තියෙන හැකියාව නිසා තමයි ඒ අය අතර අන්‍යෝන්‍ය සමගිය තහවුරු වෙන්නේ. ඒක තමයි ඒ කහපාටින් සංකේත කරන්නේ. ඒ වගේම දැන් මේ අලුත් කොඩියේ තියෙනවා මේ කෙලවර හතරේ කුමාර මහත්මයා මේ බෝකොළ හතරක්. දැන් බෝපල හතරෙන් සංකේතවත් වන්නේ ඒකම දැන් මේ අදගම් මහත්මිය සඳහන් කර අපේ මුල් කොඩිය පිළිබඳව ඒ කොටින් මේ බෝපල හතර වෙනුවට තිබෙන්නේ ලාංඡන හතරක් කොත්තරක් කියන එකයි අදහස් කරන්නේ ඒක කොහොමද දැන් තියෙන කොඩියේ ඒ කිරෝලර් හතරේ තියෙන මේ බෝපල හතර පස්සරයක් විතර වෙනස් කරලා තියෙනවා 1950කින් පස්සේ දැන් වර්තමාන කොඩියේ තියෙන්නේ මම හිතන්නේ ඒක නිර්මාණය කරේ ඒකටත් මේ ශ්‍රී ලංකා පිමිති කාර්යංශයෙන් කමිටුවක්පත් කරලා මේ කොඩියේ ප්‍රමිතිය සකස් කරන අවස්ථාවේදී ඒ බෝපල හතර හරියටම ඇඳලා තමයි නැවත වරක් මේ කොඩිය ඒ ප්‍රමිතිය මේ ආණ්ඩුවෙන් බාරගත්තේ. ඒනම් මම දැන් මේ අතරම ප්‍රමිතිය ගැන කතා කරන විට දැන් මේ ජාතික කොඩිය කියලා කියන්නේ වටිනා වස්තුවක්. දැන් මේකේ මේ දිගපළල පිළිබඳව ප්‍රමිතියක් නැද්ද මේ කොඩිය මේ ආකාරයෙන් සකස් වෙන්න ඕනේ කියලා. ඒ වාර්තාවේ තියෙනවා. ඒක වාර්තාවේ. අද බැලුවාම මේ සාමාන්‍යයෙන් ගේන්සු ප්‍රමාණයේ ජාතික කොඩිත් තියෙනවා අනන්තවත්. ඉතින් ඒක තමයි ඒ ඒ ප්‍රමාණය කොපමණද? ප්‍රමාණය දැන් දිග කියමු අඩි දෙකක් නම් පළල අඩියයි. ඒක තමයි නියම කොඩිය. නියම කොඩිය. එතකොට හිතේ දැන් ওই කුඩියේ දැන් ඒකත් මේ ඔය දජ විද්‍යා සංගමය දජ පරිේශන මධ්‍යස්ථානයේ ඉල්ලීම පිට රජය පිළිගත්තා ඒකට හිතේ රජය මේ ජාතික කුඩියට මේ විදියට අගෞරව කිරීම වැරදි නිසි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යම් යම් මේ සම්ප්‍රදායන් පිළිගන්නවා නම් ජාතික කුඩියට හරියට ප්‍රමිතියෙන් දිය යුතුයි කියලා ඒ අනුව ඔය ප්‍රමිති කාර්යාංශයේ මගින් ඒ දජ පිළිබඳ විශේෂඥයන් එක්ක සාකච්ඡා කරලා නිර්ණය කරලා තියෙනවා. ඒ කියන්නේ දිග පළල විතරක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් කියන්නේ දිග දෙකයි නම් පළල එකයි. මේක මම හිතන්නේ මේ කොඩිය පිළිබඳේ අභිමානය ගැන කතා කරනකොට කොඩිය භාවිතා කරන අයටත් වඩා කොඩිය නිෂ්පාදනය කරන අය මම හිතනවා කුමාර මහත්මයා මාගේ එකමුවේ කියලා. කොඩිය නිපදවල ජනතාවට පත් කරන අය තමයි මේ ගැන වැඩිම සැලකිලිමත් වෙන්නේ දිග දෙක ප්‍රමාණයට පළල එකක් තිබෙන්නේ. ඒ පමණක් නෙවෙයි. දැන් ඔය ඔකේ තියෙන අපි කියවන දැන් අර වර්ණ තුනක් තියෙනවනේ මූලික වශයෙන් කෙටි තීරු දෙකයි අර ලොකු රතු පසුබිමේ තියෙන තීරුවයි කියන්නේ. දැන් ওই තීරු ඔකත් තියෙන ප්‍රමිතියක්. ඒ කියන්නේ රතු පසුබිමේ සිංහයා සමග තියෙන කොටස පහයි ඊළඟ තියෙන තැඹිලි පාට හා කොළ පාට තීරු දෙක එකයි. ඒ කියන්නේ කොඩිය හතකට බෙදුවොත් හතෙන් පස් කොටසක් ඒ රතු පසුබිමේ තියෙන සිංහයා සහිත තියෙන කොටස වියතුයි අනික් කොටස් දෙක. හතෙන් පහක් ගියම තව දෙකක් තියෙන. ඒ දෙක සමානව බෙදලා එක එක බැගින් ඒ කොළ පාට හා තැඹිලි පාට තීරු දෙකේ තියෙන්න ඕනේ. ඊළඟට දැන් ඒකේ වර්ණ පවා දැන් මේ ප්‍රමිති කාර්යයන්සේ මගින් මේකේ එක එකනට එක එක දැන් සමහර තැන්වල ඔය කොළ පාට බලපුවාම මේක කොළ පාටක් නෙවෙයි නිල් පාටක් නෙවෙයි කහ පාටක් නෙවෙයි වයි වර්ණ පාට කියන. මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ ප්‍රමිතිය අනුවම නිෂ්පාදනය කළේ. ඊළඟට මම හිතනවා තාමත් වැදගත් දේ තමයි ඒ කොඩියේ ප්‍රමිතියෙන් ගැන කතා කරනවා වගේම කොඩි භාවිතයේදී අද රටේ දකින්න පුළුවන් නොයෙක් තැන්වල දකින්න තියෙන වැරදි ආකාරය දිහා බලපුවා මා හිතනවා මේ රටේ මිනිසුන්ට ජාතික අභිමානයක් ඇති බවක් පේන්නම නෑ කොච්චරම නෑ එඩගම් මාසේ කතාව අහන් ඉන්න විට දැන් ඔබතුමා සඳහන් කරා මේ කොඩි නිෂ්පාදකින් ගැතේ මේ කාර්ය තියෙන කියලා බැලුවාම දැන් ජාතිකාර්මාන්ට වඩා දැන් ඒකත් වාණිජත්වයට හරවගෙන නැත්නම් ඔය කියන ප්‍රමිතිය අනුවම නියම ජාතික කොඩි සකස් කරනවා නම් මම හිතන්නේ මේ දේශ ප්‍රමාණ ජාතික කොඩි අපාතට ඇවිල්ලා ජාතික කොඩියේ නිගල තත්ත්වයකට පස්සේ කියලා අපි පිළිබඳ ඉස්සරහ කතා කරන බලාපොරොත්තු වෙනවා. දැන් මේ ප්‍රමිතිය ගැන කතා කරපු වෙලාවෙම අපි කුමාර ප්‍රාන්දු මහත්මයා ඇතරම දැන් මේ ජාතික කොඩියේ වැදගත්කම ආරක්ෂා වන ආකාරයට අපි ජාතික කොඩිය භාවිත කළ යුතු අවස්ථාවක් තිබෙනවා. දැන් කොයි විදි අවස්ථාවලදී පමණක්ද ජාතික කොඩිය භාවිත කරන්න ඕනේ? ජාතික කොඩිය භාවිත කරන්න පුළුවන් අවස්ථාවල් කීපයකට මේ ජාතිකම අනිත් අවස්ථාවක් වෙන්න ඕනෙත් නෑ. ඒ වුණාට මේ පුද්ගලික දේවල් වලට පුද්ගලික මේ උත්සව වලට භාවිතා නොකරන එක තමයි හොඳ. දැන් අර අර කලින් අපි කිව්ව ඒ දජ විද්‍යා සංගමයේ දජ පරිශන මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි මම හිතන්නේ ඒ ඉල්ලීමත් වෙනකොට තව රටේ රජය තුල පවා තිබුණා මේ පිළිබඳ යම් කිසි අවබෝධයක් මේ කොඩිය භාවිතා කිරීමේ වැරදි ක්‍රම ගැන ඒ අවස්ථාවේදී 1980 ගණන් වල කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා ඒ කැබිනට් අනුකාරක සභාවේ ඉල්ලීම පරිදි තමයි නිලධාරීන්ගේ උපදෙස් අරගෙන ඒ සැලසුම් කළේ කොඩිය භාවිතා කළ යුත්තේ කෙසේද නොකළ යුත්තේ කෙසේද කියන පිළිබඳ උපදේශ මාලාවක්ම හතක ඒ කොඩිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අපේ රටේ නම් ඒක බාර වෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ. ඒ අමාත්‍යාංශයේ මගින් ඒ උපදේශ මාලාවන් නිකුත් කරලා තියෙනවා සෑම රාජ්‍ය කාර්යාංශයකටම පාසලකටම ඒක මහජනතාවගෙන් දැන ගැනීම සඳහා සලස්වලා තියෙනවා සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙමළෙන් භාෂා තුනින්ම තියෙනවා. එහි විශේෂයෙන්ම සඳහන් වෙනවා ජාතික කොඩිය පාවිච්චි කළ යුත්තේ ජාතික දිනය හා රජයේ විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනවලදී සියලුම රාජ්‍ය උසන්වලදී පමණයි කියලා. ඒ කියන්නේ ඊට බාහිරව අපි කොඩිය පාවිච්චි කරනවා නම් මගුල් ගෙවල් වල, මරණ ගෙවල් වල වෙන වෙන නොඑක් අවස්ථාවලදී ඒක මුළු මනින්ම වැරදි අපි ජාතියට කරන ද්‍රෝහිකමක්. හොඳයි මේ ජාතික කොඩිය නිසි ගෞරවය දෙමින් අපේ ජාතිකුට නිසි අවස්ථාවලදී ඔසවන්නට ඕන. කොයි විදිහටද අපි ජාතිකුට නිසි ගෞරවය ලබා දෙමින් ජාතිකුට එසිය යුත්තේ? සඳුමත් ජාතික කොඩිය ඔසවන්න ඕනේ ඒ කොඩිය බිම ගෑවෙන්න නොදී බොහොම නිහතමානීව බොහොම සාමකාමීව මේ බොහොම හිමින් ඒකට ගෞරවය දෙමින් ඒ කොඩිය ඔසවන්න ඕනේ. සාමාන්‍යයෙන් කොඩිය ඔසවන්නේ කණුවකටනේ. ඔව්. ඉතින් ඒ කණුවකට මේ ඔසවන සාමාන්‍ය කොඩියක් ඔසවන විදිහට ඔසවන්න ඕනේ. ඒ කොඩිය බිම ගෑවෙන්න දෙන්නේ නැතුව බොහොම හිමින් හිමින් සීරුවේ ඒ කොඩිය ඒ කණුවේ මුදුනටම ඔසවලා ඒක ගැට ගන්න ඕනේ. මේ ඒ නූල කණුවට හොඳට ගැට ගහලා හවස් වරුවේ ඉර බහින අවස්ථාවේදී ඒ කොඩිය ගලවන්න ඕනේ. පාස් කරන්න ඕනේ. රාත්‍රී කාලයේදී ජාති කුඩ සතමන්නේ නැහැ. නෑ. ඒ සාමාන්‍ය පුළුවන් පුළුවන්. ඒකට ආලෝකය දෙන්න පුළුවන් නම්. මම දැන් ඒකේ මෙන්න එතෙන්දී කුමාර ප්‍රනාන්දු මහත්මයා ඒ කිව්ව කොඩිය සෙවීම පිළිබඳ මට කියන්න පුළුවන් ජනතාවගේ දැනගන්න අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ඒ කුමාර ප්‍රනාන්දු මහත්මයා කිව්වාගේ කණුවක. අපි බොහෝ විට උනන්දු කරවන්නේ හැම කෙනෙකුටම කොඩියක් කණුවක ඔසවන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපේ ජාතික කොඩියේ නම් අර තීරු දෙක තියෙන පැත්තේ ඒකට තියෙන වෙනම කොඩිය එසවීම සඳහා කොපු දෙකක්. ඒ දෙකෙන් ලනුවක එල්ලන්න ඕනි. ඒ එල්ලන අවස්ථාවේ පැවිදි කුමාරමුණන් මහත්මයා කියන්න මහන්සි ගත්තේ තමා හැම විටම මේ ඔසවන්නේ තමාගේ ජාතිය සංකේත කරන කොඩිය කියලා හිතාගෙන සීරුවෙන් ඉඳගෙන ඉතා කලබලෙන් නෙවෙයි බොහොම සීරුවෙන් ඒ කටයුත්ත කළ යුත්තේ ජාති කොඩියක් ඔසවන විට ඒ කොඩි කණුවේ මුදුනටම එසවිය යුතුයි ඒක අනිවාර්යයි දැන් උත්සව අවස්ථාවලදී අපි දැකලා තියෙනවා ජාතික කොඩි බොහොමයක් ඔසවනවා. දැන් ගොඩනැගිල්ලක් වටේම ජාතික කොඩි ඔසවන උත්සව සඳහා. ඒක සුදුසුද? ඒක සම්පූර්ණ වැරදි. මොකද එතකොට ඒක නිකන් සැරසීමක් වෙනවා. ඒ ජාතික කොඩියට දෙන්න ඕනේ නැත්නම් ලැබිය යුතු ගෞරවය අහිමි වෙනවා ඒ විදිහට මේ සැරසීමටත් ජාතිය කොළිය පාවිච්චි කරනවා 1996 වසරේ පෙබරවාරි මාසයේ 4 වන දින ප්‍රචාරය කරන ලද ජාතික කොඩියේ වැදගත්කම පිළිබඳව නිෂ්පාදනය කළ ආරාධිත අමුත්තා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරේකා පෙරේරා.